මේ මේ නාදය මේ සංගීතය ඇහෙනකොට ඔබට දැනෙනවා ඔබට හිතෙනවා සහ ඔබට හැඟෙනවා ඒ තමයි මේ හඬ සංගීතමය හඬත් එක්ක ඔබට තව ගී හඬක් මතක් වෙනවා ඒ තමයි ශ්‍රී ලංකීය ගීතයේ රිදී සීනුව ලෙස විරුදාවලිය ලද ප්‍රවීණ ගාන ශිල්පිනිය ඇන්ජලින් ගුණතිලක මහත්මිය. ඊ හැන්දෑවේ අපේ දෙසවන වැකුණු ඒ පුවත තමයි ඇය අපෙන් විය වූ වග. ඇය අපෙන් වෙන්ව ගිය වග. වසර 79ක් ජීවන ආයු වළඳා ඇය සමුගෙන ගියා. ලංකාවේ සිංහල ගීතයට, සරල ගීතයට සහ චිත්‍රපට ගීතයට අනරස්ව සිය දායකත්වය ලබා දුන් විශිෂ්ට ගායිකාවක් ලෙස ඇය විරුදාවලිය ලබනවා. සමාජයේ දැඩි ලෙස කතා බහ නොවුනද ඇයගේ ගායන වේදනයේ වේදිනේ පිළිබඳව, ගායන වේදයේ පිළිබඳව මහා ලොකු කතා බහක් ඇති නොවුවද ඇයගේ ගීත මෙරට ශ්‍රාවක ප්‍රජාව අතර ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම තදින් ඒවා හදවත් තුළ ලැබුම්ගෙන තිබෙනවා. ඒවා සවන්පත් තුළ රැව් පිළිරැව් දෙනවා. ඇන්ජලින් ගුණතිලක වෙනුවෙන් මේ හෝරාව වෙන් කිරීමට මා කල්පනා කරාද? මේළඟ මීවිත අපේ මීවිත බෙදෙන හෝරාවක් සංගීතයේ ගීතයේ රසයේ සාහිත්‍යයේ රසය මීවිතක්සේ ඔබට බෙදෙන හෝරාවක ඇයගේ ගී මතකය මේ හෝරාවේදී ඔබට දානය කරන්න අපි කල්පනා කරා. මෑන්ජලින් ගුණතිලක ආදරණීය ගායිකාව වෙනුවෙනුයි ස්වදේශීය සේවයේ ඊළඟ මීවිත හෝරාව වෙනවන්නේ. වේලා පෙරවරු 10 විනාඩි 13යි. ඇන්ජලින් ගුණතිලක අය තමන්ගේ ගායන දිවිය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පිනියක් විදිහට කරුවයගේ ළමා පිටිය තමයි යගේ මුල් තනක් බවට පත්වන්නේ 1923 උපන් අය අවුරුදු 13 දී. ඒ කියන්නේ ඊට අවුරුදු 13ක් එකතු කළාම 1930 2006 දී ඇය ගුවන්විදුලට එකතු වෙනවා. ගුවන්විදුලේදී ඇය ළමා ශිල්පිනියක් විදිහට මුලින්ම ගායනය පිළිබඳ හැකියාවන් මේ ගුවන්විදුලි තරංග ඔස්සේ අපේ රටේ ශ්‍රාවක ප්‍රජාවට කියනවා. ඊපසු වැඩිම ගීත ප්‍රමාණයක් ඇයට රචනා කළ ගීත රචකයන් අතර පෙරමුණෙම ඉන්න කෙනෙක් තමයි කරුණාත අබේසේකරන්. ඔහු චිත්‍රපට ගීත ගානාවක් රචනා කළා. ඒ වගේම සරල ගීත, ළමා ගීත මේ බොහෝ ගීත ප්‍රමාණයක් රචනා කළා. සහ ඇන්ජලින් ගුණතිලක සහ මාල්නි ෆොන්සේකා කියන චරිතද්වය ඉතාමත්ම සමීප චරිතද්වයක්. මාල්නි ෆොන්සේකා කියන විශිෂ්ට රංගවේදිනී ලංකාවේ සිනමාවේ නිලි රජින ලෙස අපි විරුදාවලියලත් අය ඒ වගේම සිංහල චිත්‍රපට ගීතයේ රිදී සීනුව ලෙස විරුදාවලියලත් ඇන්ජලින් ගුණතිලක මේ චරිතද්වයම එකට ගමන්ගේ එකට නිර්මාණකරණයේ යෙදුණු චරිත දෙකක්. ඉතින් ඇන්ජලින් ගුණතිලක ඊයේ දවසේදී අපි අතරින් සමුගත්තා. ඒ VOV පණිවිඩයත් එක්ක අද මේ හෝරාව මීළඟ මීවිත අපි ගුවන්විදුලින් වෙන් කරන්නේ ඇයගේ අපිට දානය කළ මීවිත පිළිබඳව කතා කරන්නට. මාල්ලි ෆොන්සේකා රංගවේදිනිය අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් මාල්ලි ෆොන්සේකා මහත්මයා. අයිබෝන්. මටත් වඩා මේ රටේ ශ්‍රාවක ප්‍රජාව බොහෝ අයෙකුට දෙනකට වඩා ඔබට වඩාත් මේ වියෝව දැනෙනවා නම් මේක අයමුතුන් කියන දෙයක් නෑ. ඇන්ජලින් ගුණතිලක සහ ඔබ අතර තිබෙන මතකය මට මුලින්ම කියන්න. ඉන්පස්සේ ඊළඟ කතාවට අපි යමු. ඔව් අත්‍තරම එතුමිය අවුරුදු ගණනාවක් එතුමියගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අවුරුදු 13න් පටන් අරගෙන මුළු ජීවිතේ කාලෙම වගේ ගායන ලෝකයට ඇගේ සේවය දුන්නා. ඉතින් ඒ වගේම ඉතින් අපෙන් සමුගත්තට මම නම් දකින්නේ සදාකාලිකයි කියලා. මොකද සිනමාවත් එක්කම ඇයගෙන් විශේෂයෙන් රංගන ශිල්පිනීන්ට ලැබුණු පසුබිමෙන් ලැබුණු ලැබුණු සහයෝගය ඒක වචන වලින් විස්තර කරන්න බෑ. ඒ අතරින් මම හුඟාක්ම වාසනාවන්තයි. ඇයගේ කටහඬ මට මගේ සිනමා ගමනේ එක් පැතිකඩකට ඇයගෙන් ලැබුණු ඇගේ කටහඬෙන් ලැබුණු දා. ඒ කටහඬ නිසා මම අඩි ගණනාවක් මම ඉස්සරහට ආවා ඒ කටහඬේ තියෙන ලස්සනත් එක්ක ඒ කටහඬේ තියෙන අගෙත් මිහිරිකමත් එක්ක. ඉතින් ඇයගේ කටහඬ සදාකාලික පෙම්වතියගේ කටහඬ. ඉතින් ඒක මම හිතන්නේ සදාකාලිකයි. ඇය මම හිතන්නේ කවදාකවත් අපෙන් ඇගේ කටහඬ නැතුව යන්නේ නැහැ භෞතික වුණාට. ඇය සදාකාලික පෙම්වතිය හැටියට තමයි මම දකින්නේ. සෑම පෙම්වතියකටම ඇගේ කටහඬ අවශ්‍යයි ඒක අපි නිරූපණය අන්තරංගන ශිල්පිනීට මාලි පොන්සේක මහත්මිය දැන් ස්ක්‍රීන් වොයිස් එකක් කියන එක ඇත්තටම මේ අපට අද දවසේදී දුලබ දෙයක් බවට පත් වෙලා තිබෙනවා ඒක හොයාගන්න අමාරුයි කීප දෙනෙක් කරගෙන අපිට ස්ක්‍රීන් වොයිස් එකක් හරියට නැහැ ඉතින් ඔබ ඔබ නියෝජනය කර විශේෂම ස්වර්ණමය යුගය 60 70 80 මේ මේ කාල විශේෂම 60 70 අසූතන යුගයන්හි ස්වර්ණමය යුගයන්හි ඇය වඩාත් ජනප්‍රිය වුණා. ඔබ වඩාත්ම ජනප්‍රිය යුගයක්. ඒ යුගේ ඔබ වඩාත් වැඩි චිත්‍රපට ප්‍රමාණයකට දායකත්ව ලබා දුන්නා. ඈත් පසුබිම් ගානෙන් ඔබත් එක්ක එකතු වුණා. මේ තිරයට උචිත හඬ ස්ක්‍රීන් වොයිස් ඔබ කලින් කිව්ව සදාතනික පෙම්මතියගේ හඬ. මේ හඬේ තිබෙනා ප්‍රබලත්වය ඔබ ඔබට ලැබුණු දායකත්වය වගේම සමස්ත චිත්‍රපට කර්මාන්තයට ලැබුණු ඇගෙන් දායකත්වය ඔබතුමිය කොහොමද දකින්නේ? ඔව් ඇත්තටම අපේ සිනමාවට ඒ කටහඬේ ප්‍රබලත්වය මුලින්ම ගෙනාවේ අපේ දේශීය අක්කා ආදරණීය රුක්මනී දේවී මහත්මිය ඒකම එතනින් පටන් ගත්තාම ලතා වල්පොල මහත්මිය මේ හැමදෙනාත් එකම අංජලින් ගුණතිලක මහත්මිය වෙනස්ම ආරක කටහඬ ඇගේ කටහඬ සිනමාවට ලොකු ලොකු මම හිතන්නේ ලොකු වටිනාකමක් දෙනවා වෙනස්ම විදිහේ පටහක් ඇගේ ඇය ඇගේ ගායනයේ තියෙන ස්වර උච්ච ස්වරය ඒ ඒකෙන් මම හිතන්නේ සිනමාවේ ගොඩාක් නිර්මාණ වලට ලොකු ලොකු පිටුවහලක් වුණා. ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා. අදටත් ඉතින් ඇන්ජලින් මහත්මියගේ මොන විදිහේ ගීතයක් ඇහුණත් මේ කටහඬ හරිම වෙනස්. ඒ කටහඬ සමාන කරන්න කටහඬක් නැති තරම් තාමත් මට ඇහෙන්නේ නැති තරම්. ඉතින් මම හිතනවා ඒ ඒ අපේ සිනමාවේ ඉන්න දැවැන්තයෝ එක අපේ සිනමාවට උරදුන්න දැවැන්තයෝ එක අපේ සිනමාව මෙතෙක් දුර මේ 73 වසරක් මෙතෙක් දුරට ගේන්න ශක්තිය දුන්න දැවැන්තයෝ අතරත් ඇන්ජලින් ගුන්තිලක මහත්මිය ඉතාම ඉමත් එක්තරා තැනක ඉන්න. ඒ සදාකාලිකයි කියන්නේ ඒකයි ඉතින් හැමොත් එක්කම අපි මේ අපි අද කතා කරන මේ සිනමාව ඒ සිනමාවේ වටිනාකම නැත් නැහැ ඒ වගේ කටහඬවල් තිබුණේ නැත්තම් ඒකයි මම හැමතිස්සෙම දකින දේ ඒක අපිට දැනෙන පාඩුව ඒ අපේ හරියට මම දකින සිනමාව නිකන් හරි කියන්නේ සිනමාවේ වර්ක්ස් වෙනවා වගේ දකිනවා මට. ඉතින් එහෙම හැඟීමක් තමයි ඇගේ මේ වියෝවීමත් එක්ක මට දැනුනේ හරීම පුදුමාකාර පාළුවක් හරීම හිතට දැනුණා අයියෝ මේ මේ වෙනම අපිට නැතුව යනවා ඉතින් මමත් සදාකාලික නැහැ නමුත් ජීවත් වෙලා ඉන්නකොට එහෙම දෙයක් සිද්ධ වෙනකොට හරි මේ පුදුමාකාර විදිහේ පසුතැවිල්ලක් දැනෙනවා මේ. ඒක තමයි ඉතින් අටලෝ දහම කියන්නේ. ඔව්. මාළිපසේ මහත්මිය මට ඒ වගේම දැනගන්නට අවශ්‍ය කාරණා අවසන් කාරණේ. දැන් ඔබටත් අවස්ථාව ලැබුණා සිනමාවේ දැවැන්තින් කියලා අපි විශ්වාස කරන සහ අය සමහා අලුත් අය මේ පාර්ශව හැම දෙනා සමග වැඩ කරන උදාහරණයක් විදිහට අධ්‍යක්ෂවරුන් පිළිබඳ නාමාවලියක් මම කියන්නේ නැහැ. හැබැයි මේ ගායිකාවක් පිළිබඳ කතා කරන නිසා අපි විපද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් කේමදාසයන් එහෙම නැත්නම් සරත් දසනායකයන් සරත් දාලිස් වෙන්න පුළුවන් ප්‍රාරස් විජේවර්ධන මේ ගත්තම බොහෝ දෙනෙක් සමග වැඩ කිරීමේ හැකියාවක් අයෙකුට නාගත්තා විශේෂයෙන් අපි දකින දුලබ ගතියක් තමයි ඒක මේක ලතාවල්පොළ ශිල්පිනියටත් තියෙනවා ඒවා නන්දා මාලනෙන්ටත් තියෙනවා. ඒගොල්ලෝ මම හිතන්නේ ගුරුතුමෝ මේක ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ගායිකාවන් කණ්ඩායමක් ගත්තොත් හතර පහ දෙනෙක් ගත්තොත් ඒ යාත්‍රා ඉන්න අය කීප දෙනා මම මේ කිව්වේ. ඉතින් ඇන්ජලින් ගුණතිලක මහත්මියට අවස්ථාව ලැබෙනවා සියලුම සංගීතඥයින් සමග වැඩ කරන්නට, සියලුම ගීත පද රචකයින් සමග වැඩ කරන්නට. ඇයගේ ගීත අයට ගීත රචනා කරලා තිබෙන ගීත රචකයින් දිහා බැලුවම කරුණාත් අබේසේකරයන්, ධර්මසිරි ගමගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජෝර්ජ් ලසිරාණසිංහ උපාදානවල දාන විශාල පිරිසක් ඉන්නවා. මේ හැමෝත් එක්කම වැඩ කිරීමේ හැකියාවක් ඔබ ඇයත් එක්ක වැඩ කරලා වැඩ කරද්දී දුටු විශේෂත්වය මොකද්ද? ඇයට කොහොමද මේ හැමෝත් එක්කම වැඩ කරන්න පුළුවන් හැකියාවක් ගොඩනගාගත්තේ? ඔව් මම දකින්නේ මේ හැම කෙනාම දැක්ක අන්ජලි ගුත්ලගේ මහත්මේ කටහඬේ තියෙන ප්‍රබලත්වය. ඒකට ඒ අයගේ අපි අපි කියමු සංගීතය සම්පාදනය කරද්දී මොනතරම් තලයකට ඇගේ කටහඬින් එයා මේ මේ තනුව යෙදෙන ඒ තනුව කොච්චර උඩින් ගායනා කරන්න පුළුවන්ද කියලා හිතන් ඒ අය දැක්කා. ඉතින් එයා හැමෝම ඇගේ තියෙන දක්ෂතාවයන් වලින් නිර්මාණ බිහි කළා. ඇගේ කටහඬ ඉන්දියානු කටහඬක් එක්ක ඕනම වෙලාවක තරක කරන්න පුළුවන් තරමේ කටහඬක් ඇයට තිබුණේ අපේ මේ පුංචි ලංකාවේ. ඇත්තටම ඒ ඒ ප්‍රබල කටහඬ අපිට හරි විශේෂී කටහඬක් මේ අපිට ලැබුණ අපේ සිනමාවට විශේෂයෙන්ම මම දකින විදිහට. හොඳයි. බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක ඒ දුක සහ ඒ මතකයේ බෙදා ගන්නට එකතු වීම පිළිබඳව විශේෂයෙන් දුකට වඩා ඇය පිළිබඳව මතක් කරන්නට තිබෙන කාලය විනාඩි කිහිපයක් හරි වෙන්කාරන්න අපිත් එකතු වෙලා. බොහොම ස්තුතියි ඔබට. சுவந்தை மங்கள மல்பிதிதை குறுப்பு குறுப்பு குறுப்பு குறுப்பு குறுப்பு குறுப்பு குறுப்பு ඇති සලිතව සැලුමේ අපටයි ඉඟි මැරුවේ දෙවනනි සීතලලිය ගොනුවේ අපටයි සුබ පැතුවේ සුදු මල් පැති සලිතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ එක පොටි රහ මෙහි ආවා හතරේ ජීවන සාකරුවා පැතුසේ මෙහි ආවා සංසුන් ගමනක පන්හුන් දැක දැක පිට ජය පැතුවා වෙලා පෙරවරු 10 විනාඩි 26යි. ඇන්ජලින් ගුණතිලක මහත්මිය පිළිබඳව මුල්ම කාලේ පළ වූ ලිපියක් මේ 1957 ජනවාරි 25 වෙනිදා කලාපිටුවක මේ ලිපිය පළ වෙන්නේ. මම ඒ ලිපිය කියවන්නම්. කොට්ටේ ශාන්ත තෝමස් විදුහලේ සිප් සතර හදාරන කල ඇන්ජලින්ද ලැනරෝල් නැමැති අය නැගිගෙන එන තවත් දක්ෂ ළමා ගායිකාවකි. කුඩා කල පටන් ගී ගැයීමේ ආශාවක් දක්වා ඇති මෙම ගායිකාව සුනිසාන්තයන්ගෙන් ගායනය ඉගෙන ගත්තාය. ඉන්පසු හාපුරාකයා ගුවන්විදුලියේ ළමා පිටියට බැඳී එහි වැඩසටහන් වලට ගී ගයා ඇත. අවුරුදු දෙක තුනක කාලයක් තිස්සේ ළමා පිටියේ ගී ගයා ඇති ලැන්රෝල් දැන් ලංකාවේ සිටින දක්ෂ ගායිකාවනටද නොදැමිනිය. ආදුනික පැය, තරුහමුව, ජයග්‍රහක පෙළපාලි ආදී ගුවන්විදුලි වෙළඳාංශය මගින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල ඕ ගී ගායනා කර ඇත. 2500 ජාලි ක්‍රිෂ්ණා ඇය විසින් කොලොම්බියා වෙළඳ තැටිවලට ගන්ලද ගීතවේ. 2500 නැමැති ගීය ගායනා කර ඇත්තේ මොහිදින් බෙක් සමගය. ආකාශේ නැගිලා වතුර ගලාලා යන ගීත ගුවන්විදුලි වෙළඳ අංශයේ මගින් තැටිගත කරන ලද ඇගේ ජනප්‍රිය ගීතය. නොබෝදස්වි මුරුගන් නව කලා චිත්‍රපට සමාගම මගින් පැවැත්වුණු තරු තැනුම නැමැති වැඩසටහනේද දක්ෂ ලෙස ගී ගැයූ ලැනරෝල්ට එම සමාගමේ චිත්‍රපටවල ගී ගැයීමේ අවස්ථාව ලැබී තිබේ. මෑ ගායිකාවක් මෙන්ම දක්ෂ නැට්ටුකාරියකි. දැනට ලැනරෝල් පනී ಭಾರತ මහතා යටතේ උඩරට නැටුම් පුහුණුව ලබයි. 1957 ජනවාරි 25 වෙනිදා පළ වූ ලිපියක්. ඇන්ජලින ගුණතිල කියන්නේ අතරම බොහොම පියකරු පෙරුමක් ඇති ස්ත්‍රියක්. ඒ පියකරු බවම මගේ හඬටත් තිබ්බා. ඒ හඬ නිසාම චිත්‍රපට වලට ස්ක්‍රීන් වොයිස් එකක් විදිහට නැත්නම් සිනමාත්මක හඬක් විදිහට ඇයට හැකියාව ලැබුණා නිලියන් ගණනාවකට පසුබිම් ගායනෙන් දායකත්ව ලබා දෙන අතරින් මාල්ලි ෆොන්සේකා ප්‍රමුඛ වෙනවා. තවත් නිලියන් ගණනාවකට පසුබිම් හඬ ලබා දෙන්න හැකියාව ලැබෙන විශේෂයෙන්ම පෙම්මතියගේ හඬට ඈතරම් සමීප වුණු තවත් කටහඬක් නැති තරම් එයා ඉතාමත්ම ජනප්‍රිය ගායිකාවක්. මම මුලින් කිව්ව අපිට ගුවන්විදුලි තමයි ඇගේ පළමු ස්ථානය බවට පත්වන්නේ හඳුනා ගැනීමේ පළමු ස්ථානය බවට පත්වන්නේ ළමා පිටිය. මුලින්ම සුනිසාන්තයන්ගෙන් ඇය ගී පිළිබඳව ගායනය පිළිබඳව හදාරනවා සුනිසාන්තයන් ජීවත්ව සිටි අවදීදී ඔහුගේ පන්තිවල ගිහින් ඔහුගෙන් පුහුණුව ලබාගෙන ඉන්පසු ගුවන්විදුලි සම්බන්ධ වෙන ගුවන්විදුලි කරුණාත අබේසේකර වැනි ළමා පිටියේ එවට එවකට දවන්තින් ඔවුන් තමයි ළමා පිටිය මෙහෙව්වේ ළමා පිටිය හරහා ඇයට හැකියාව ලැබෙනවා එළියට එන්න ගුවන්විදුලි හරහා එළියට එන්න ඒත් එක්කම මම හිතන්නේ කරුණාත අබේසේකර වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන් නිවේදකින් සහ ගීත රචකකින් අයට අවස්ථාව ලබා දෙන විශේෂම ගීත ගානාවක් රචනා කරලා දුන්නා කරුණාත අබේසේකරන් චිටපට සඳහා ඉතින් ඒ සඳහාත් අය සම්බන්ධ වුණා. මේ අය පිළිබඳව අපි මතක් කරන හොරාව. වෙලා පෙර අවුරුදු 10 විනාඩි 33 අපි ඇන්ටනි ගුණතිලක මහත්මිය පිළිබඳ කතා කරමින් හිටිය ඇතම අය ගීත 50ක් විතර ඊට වැඩි ප්‍රමාණයක් ගානක් කරලා තිබුණා ලංකාවේ ගීත ක්ෂේත්‍රයට සරල ගීත සහ චිත්‍රපට ගීත චිත්‍රපට ගීතයින් විශේෂයි හැබැයි මේ ඇය පිළිබඳව නිසි කතා බහක් සහ ඇගීමට වඩා කතා බහක් මම කියන සාසාලීය වාද්‍යනය කළ යුතු හඬක් ඇයට තිබෙන්නේ. ලංකාවේ චිත්‍රපටය පිළිබඳව කතා කරනවා නම් චිත්‍රපට සංගීතය සහ ගීතය පිළිබඳව කතා කරනවා නම් එහිදී ඇයගේ බලපෑම සහ ඇයගේ මැදිහත් වීම පිළිබඳවත් කතා කිරීම අවශ්‍යයි. ඒ නිසා එහෙම කතා බහක් ලංකාවේ අනිත්‍යව වෙන්නේ නැහැ. නමුත් ඇන්ජලින් ගුණතිලක පිළිබඳව වෙලත් නැහැ. සාමාන්‍යයෙන් එහෙම කතා බහක් ඇති වෙන්නේ ගීත පිළිබඳව ගීතයක තේරුම් පිළිබඳව කතා බහ වෙනවා අපේ රටේ මාධ්‍ය ඇතුලේ සහ සමාජය තුළ නමුත් ඇගේ හඬ තාණය පිළිබඳව ඇගේ හඬ පරාසයන් පිළිබඳව ඇගේ හඬ හිතිබෙන්නා වූ විශේෂත්වය පිළිබඳව මම හිතන්නේ ඊටාත්ම අඩුවෙන් තමයි කතා වෙන්නේ කතා වෙලා තිබෙන්නේ ඒ කියන්නේ දැන් ජීවත් වෙලා ඉන්න අයගෙත් එහෙම තමයි මේ ගිය අය ගැනත් එහෙම තමයි ඒ නිසා මම හිතන්නේ ඊට වඩා වෙනස් කතා බහක් අවශ්‍යයි ලංකාව වගේ රටක එහෙම ටිකක් අඩුවෙන් වෙන්නේ දැන් උදාහරණයක් ಭಾರತයේ ಭಾರතය වෙන්න පුළුවන් සමීපතම රට ಭಾರතයනේ. තව එහෙම නැත්නම් යුරෝපය වෙන්න පුළුවන් අනෙකුත් රටවල් වල. ඒ රටවල් වල විශිෂ්ට ගායක ගායිකාවන් පිළිබඳව උන්ගේ හඬ පිළිබඳව නිරන්තර අධ්‍යයනන සිදු වෙනවා. ඒවා පිළිබඳව ලියවෙනවා. ඒවා පිළිබඳව පරීක්ෂණ කරන ඒවා හඬ කොහොමද කියන එක සම්බන්ධව. ලතාවල් ලතා මංග්‍රේෂ්කාගේ හඬ පිළිබඳව පොත් බොහෝ ප්‍රමාණයක් ලියවිලා තියෙයි. ඒ පිළිබඳව වෙනමම පරේෂණ ග්‍රන්ථනය ලියවලා තිබෙනවා. ඒ වගේ මේ හඬ ඉතා වැදගත් ලංකාවේ සංගීතයේදී ඇන්ජලින් ගුණතිලක ලකුණ ඇන්ජලින් ගුණතිලක ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට කළ බලපෑම මැදිහත් වීම ඇගේ හඬ කොතරම් චිත්‍රපට ජනප්‍රිය කරවීම උදෙසා දායකත්ව ලබා දෙලද ලංකාවේ වාණිජ සිනමාව ඉතා ඉහළ මට්ටමක තිබුණු කාල සීමාවක විශේෂයෙන්ම 60 70 80 වගේ යුගයන්වල 80ට 60 70 විශේෂයෙන්ම යුගයන්වල ඒ හඬ ලබා දුණු දායකත්වය මම හිතන්නේ තමත්ම වැදගත් වෙනවා. අපි කලින් අහපු ගීතේ ප්‍රේමසේ කේමදාසයන් තම නිර්මාණය කළේ. ඉතින් කේමදාසයන් වෙනස්ම විදිහේ සංගීතවේදියෙක්. ඔහු ලංකාවේ ඔහු පිළිබඳව නම් ඇත්තටම පරීක්ෂණ සිදු වෙලා තිබුණා. ඔහුගේ හඬ ඔහුගේ සංගීතමය භාවිතාවෙන් පිළිබඳව පරීක්ෂණ ලැබලා තිබුණා. ඉතින් ඔහු තමන්ගේ ගීත ගායනයන් සඳහා ගායිකාවන් හෝ ගායකයන් තෝරා ගැනීමේදී තාමත්ම පරිස්සම් වෙනවා සහ උචිතමයි හැඟෙන්නා වූ අය තමයි ඔහුගේ නිර්මාණ සඳහා උචිතමයි හැඟෙන්නා අය තමයි යොදාගත්තේ. ඉතින් ඔහුගේ ගායනයන් සඳහා යොදාගත්තු ගායක ගායිකාවන් ප්‍රමාණයත් ඉතා අඩුයි විශාල ප්‍රමාණයක් නෙමෙයි. අපි කියන ලොකු පරාසයක් ලොකු පරාසයක් සඳහා ලොකු පරාසයක ඉන්න ගායක ගායිකාවන් තොරගත්තේ නැහැ. නමුත් අංජලි ගුණතරට අවස්ථාවක් ලැබුණා කේමදාසයන් සමග වැඩ කරන්නට. අපි තවත් මියුරු ගීතයක් රස විඳිමු. කාල නිර්ණයක් නොමැතිවම සියවස් ගණනක් මුළුල්ලේ ඉතිහාසය විසින් ප්‍රශ්න කළ සීගිරිය සංස්කෘතිකාගාරය සීගිරි විතුසිතුවම් අතරේ කවුරුද උගරු සිරිමැව්වේ සීගිරි ගීතට පසු පවුරේ කවුරුද ඔබ පෙම් පවිලිව්වේ විතුසිතුවම්ද යටපත් පවුරේ ගී නිර්මාණද නගර නිර්මාණ හා ගෘහ නිර්මාණ ශිල්පයද විශිෂ්ට තාක්ෂණික ශිල්පක්‍රම භාවිතයෙන් ලොවක් මවිත කළ සීකිරිය මහා සීකිරි කලේ මුතුනක උඹේ රුව සිතම් මුණා එය බලන්නම හොරෙන් හවසක මාත් එතනට කොට වුණා ගුවන්විදුලි මාධ්‍ය කලාවේ මීළඟ හැඩය මීළඟ මීවිත සීගිරිය සංස්කෘතිකාගාරය අප්‍රේල් 3 වෙනිදා බදාදා සවස 4ට ගුවන්විදුලියේ 6 වන මැදිරියේදී මහාචාර්ය රාජ් සෝමදේව මහාචාර්ය අනුර මනතුංග ගීත රචක කුමාර ලියනගේ කිවිවර මහින්ද ප්‍රසාද් මස්සිබුල සංගීතවේදී නවරත්න ගමගේ ඉන්දිකා උපමාලේ සමන් ලෙනින් සංකර සුරේෂ් කල්පනා කාවින්දේ රනිල් මුදුන්කොටුව සමග ගුවන් විදුලි වාදක මණ්ඩලය මේ ළඟ මේ විත ඔබේ අසුන සූදානම් කර ඇත සීගිරි නන්දකගේ උලුලු කුලේ සැලී නිරිය ලතාවයි ධෛර්යයේ අපූර්ව සම්පතක් ධෛර්යයේ මහානුභාව සම්පන්න ආශිර්වාදයකට ලක් අපූර්ව මිනිසා එච් ආර් ජෝතිපාල ආදර මල් පබනේ එතන ජෝතිපාලට තිබුණේ ස්ක්‍රීන් වයිස් එක. ස්ක්‍රීන් එක ඉතාම දැඩිව ග්‍රහණය කරගන්න. ඒකයි ජෝතිපාලගෙන් පස්සේ කවුරුත් නැත්තේ. සිනාවකට සුළු සිනාදී ඇති. ඉකි බින්දිනා විත පුතින් නැති. මම ඇන්නුවේ නෑ. එච්.ආර්. ජෝතිපාල මරුණයි කිව්වහම මං ජෝතිපාලට කියලා තිබුණා ඔබ මැරිච්ච දාක මලමිනිය බලන්න මං එන්නේ නෑ උපන්නොත් ප්‍රබුද්ධ ගණයට නැවතුන සංස්කෘතික බලකණු එච්.ආර්. ජෝතිපාල ගීතාවලෝකනය ගීතාංජලි ගීතාංජලි රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දිය ගීත රචක දමික බණ්ඩාර නුවන් ගුණවර්ධන සමගින් ಜ್ಯೋತಿಮತ್ ಪ್ರಯಾಕ್ ಗೀತಾಂಜಲಿ ಏಪ್ರಿಲ್ ನವದನಿತ ಗೊಂಬಿದಲಿ ಸಂಸ್ಥಾ ಕುಮಾರ ತುಂಗ ಬೆಂದಲಿದೆ ಗೀತಾಂಜಲಿ ಎಸ್ಎಲ್ಬಿಸಿ ಗೀತ ಸಂದೇಶನ್ වෙතින් ඔබේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න. අවසන් සංජය 061 77 42 39. समुदुरई रलई बागे गीतांजलि गीतांजलि रलई बागे सुर ऐत सिकन आवे සසර පුරා පැතිසේ ප්‍රියේ මල් වෙලා පෙර 10 විනාඩි 44යි. ඇන්ජලින් ගුණතිලක ලංකාවේ සිනමාවට ලංකාවේ ගීතක්ෂේත්‍රයට දැක් වූ දායකත්වය සහ කල මැදිහත් වීම පිළිබඳව අපි මේ හොරාවේදී යම් ප්‍රමාණයක් කතා කරමින් ඉන්නේ. එය තපුරුණු කතා බහක් සහ පැතුරුණු කතා බහක් වේ යුතුයි. නමුත් මේ ලද හොරාව අපි ආය වෙනුවෙන් වෙන් කරන්නේ මොකද මේ හදිසි ලැබුණු තවරුම විශේෂයෙන්ම මේ ඇගේ වියවත් එක්ක. නමුත් මම හිතන්නේ ඇය තාමත්ම විශිෂ්ට ගායිකාවක්. ඒ ගායිකාව පිළිබඳව ඊට වඩා පුළුල් කීමක් අපිට අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ ගීත රචක කුමාර ලියනගේ මහත්ම. සුබ දසනක්. සුබ දසනක් හිමානන්ද. ඔබ විශේෂම ගීතය සහ සංගීතය පිළිබඳව පරේක්ෂණාත්මක පරේක්ෂණ සඳහා දායකත්ව ලබා දෙන නිර්මාණකරුවෙක් විදිහට ඇන්ජලින් ගුණතිලක කියන ගායිකාව ලංකාවේ සිනමාවට කළ මැදිහත් වීම විශේෂයෙන් සිනමා ගීතයට කළ මැදිහත් වීම සහ ඒ හරහා සිනමාවට ලැබුණු උත්තේජය පිළිබඳ මොන වගේ අදහසක් තිබෙන්නේ? ආ මුලින්ම අත්‍තරම මම මගේ හෘදයාංගම ශෝකය ඇගේ පවුලේ සහ සමස්ත අපේ මං කියන්නේ ගීත රසික ප්‍රජාවට පළ කරන්න කැමති අයගේ අභාවය පිළිබඳ මගේ තියෙන ශෝකය අතරම ඇන්ජලින් ගුණතිලක කියන ගායන වේදිනිය ලංකාවේ ගීත ශාස්ත්‍රයට සම්බන්ධ වෙන කාලේ එහෙම නැත්නම් අය ඉපදුණු සහ අයගේ තරුණවිය පිළිබඳව කල්පනා කළාම ඊටාම සංක්‍රාන්ති යුගයක් සහ තීරණාත්මක අර්බුදකාරී යුගයක තමයි අය අතරම මේ සම්බන්ධ වෙන්නේ මොකද එකක් තමයි දැන් හින්දි අනුකාරක ගීත ගායනය ඉතා දැවැන්ත ලෙස ලංකාවේ ගීතයට සිනමා ගීතයට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධව ජවන්ත සාකච්ඡාවක් වෙමින් තිබුණු කාලයක් අනිත් පැත්තෙන් ඒ සඳහා පියවර ගනිමින් පරිපාලනයේ වශයෙන් ආයතනික වශයෙන් පියවර ගනිමින් රාජ්‍ය මට්ටමින් පියවර ගනිමින් තිබුණු කාලයක්. ඉතින් ඒ නිසා ඒ කාලාන්තර දෙකේ මැද තමයි ඇත්තටම මේ මේ ගානශේෂ සම්බන්ධයෙන් ඉතින් ඒ ඒ අනුව බැලුවාම ඇත්තටම ඇන්සලින් ගුණතිලක කියන්නේ ලංකාවේ ගීත ශාස්ත්‍රයේ සිනමා ශාස්ත්‍රයේ ඉල්ලා සිටපු චරිතයක් කියලා කියන්න පුළුවන්. මොකද ඇයට මේ අභියෝගය බාර ගැනීමේ හැකියාව දවන්ත විදියට තිබුණා. ඒ පෞරුෂය තිබුණා. ඒ ඒ සදාචාරවත් ඒ සංස්කෘතික ජීවිතයක් ඇයට උරුම වෙලා තිබුණා. ඒ නිසා ඇය ඊටාම විශිෂ්ට විදියට ඇය ඇයට කාලය විසින් පවර්ලා දීපු ඒ අභියෝගය බාරගත්තා. දැන් අපිට පේනවා මුල් කාලීන ගීතවල ඒ හින්දි අනුකාරක ගීතය ඇයටත් බලපෑම් කරලා තිබෙනවා. ඒක ඇයගේ වරදක් නෙමෙයි. ඒක ඒ කාල වකවානුවේ තිබිච්ච ප්‍රශ්නයක්. එතකොට ඒ සඳහා කෘෂි පරිපාලනමය සහ ආයතනික වශයෙන් තීරණ ගත්තට පස්සේ අය විශේෂයෙන් මේ මේ මේ සරත් දසනායක සංගීතවේදියා සමග චර් ජෝතිපාල සහ ඇය ජෝති ඇන්ජි කියලා තමයි අතර මේ යුගය හඳුන්වන්නේ ලංකාවේ ගීත ශාස්ත්‍රයේ සිනමා ශාස්ත්‍රයේ නොමැකෙන කාලයක් ඒක මම හිතන්නේ කවදාවත් අපිට ආපහු මේ කියන්නේ ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් යුගයක් නෙමෙයි. ඉතින් ඒ ඒ සඳහා එය ඊටාම මේ මේ දැනුවත් මැදිහත් වුණා කියන එක ඊටාම පැහැදිලි. මොකද පසු කාලීනව ඇය ඒ ශේෂ්ත්‍රයත් එක්ක ගනුදෙනු කරපු විදිය ශේෂ්ත්‍ර සම්බන්ධ කරපු ප්‍රකාශ අය මේ මේ විවෘත වේදිකා රිමාන්ඩ් ප්‍රසංග සම්බන්ධව ඇගේ තිබිච්ච ආකල්ප ගත්තාම ඒ ඉතාම වෘත්තීය මට්ටමේ මේ සම්බන්ධව පළපුරුදු ඒ දැනුවත්භාවයකින් කටයුතු කළා කියන එක ඉතාම નિවරදිව අඳුන ගන්න පුළුවන් අනිත් කාරණය තමයි ඔය අය සංගීත ශාස්ත්‍රයට ගායන ශාස්ත්‍රයට ආපු කාලේ අද වගේ පහසුකම් තිබුණු කාලයක් නෙමෙයි සමහරවිට මයික්‍රොෆෝන් හතරයි රාත්‍රී කාලේ පටිගත කිරීම කරන්නේ සියලුම අය සජීවීව සාම වාදක මණ්ඩලය සහ ගායන වේදීන් මේ සියලුම අය මේ එක්වර මේ පටිගත කිරීම වලට සම්බන්ධ වෙන නිසා ඉතාම දුෂ්කර අභියෝගාත්මක කාලයක් ඒ සියලු කාලවල ඇය ඉතාම දවන්ත විදිහට මේ ක්‍රියාවලියට දායක වෙලා මේ ලාංකික ගීතය ලාංකික සිනමා ගීතය දේශීය ඌරුවක් සහිත ගීතය සොයාගෙන යාම සඳහා ඇයගෙන් විශාල කාර්යභාරයක් සිදු වුණා විශේෂයෙන් ඇය බටහිර සංගීත ආර විශේෂයෙන් ඇයගේ ආගමික පසුබිමත් එක්ක ඇය ලබාගෙන තිබුණු ඒ උරුමයත් එක්ක ඇය දේශීය පෙරදිග සහ අපරදිග සංගීත මේ පාර්ශ්වයන් දෙකටම එක විදියට සම්බන්ධ වෙලා මම හිතන්නේ ඇය දවන්ත කාර්යයක් ඉටු කළා ලංකාවේ මම හිතලා ගීත ශිෂ්‍යය සහ සිනමා ශිෂ්‍යයේ දවන්ත හිදසක් ඉතුරු වෙනවා ඇයගේ අභාවයෙන් මම හිතන්නේ. හොඳයි බොහොම ස්තුතියි කුමාරලිනක මහත්මයා. අතර මේ මම විශ්වාස කරන්නේත් අපිට ඇය පිළිබඳව සහ ඇය වැනි ගාන ශිල්ප ශිල්පිනියන්ගේ මැදිහත් වීම පිළිබඳව ටිකක් වෙනස් කතා බහක් ඇති කළ යුතුයි. අපි ඒ වැඩේ අපි පහුගිය කාල සීමාව පුරාම ගුවන්විදුලි සදේශ සේවකයන් විශේෂයෙන්ම මම කියන්නේ අය අයත් වෙලා තිබුණු ධාරාව පිළිබඳව අපිට මේ මේ ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි. ඒ කියන්නේ අය බොහෝ විට ওই ජනප්‍රිය ධාරාවේ තමයි අය එහෙම ගීත ගායනයට සම්බන්ධ වුණා කියන ප්‍රකට ඒ කියන්නේ එහෙම තමයි વિચાર කරන දුන. නමුත් ඔවුන්ගේ ගීතවල තිබුණු ඒ සංස්කෘතික හැඩය අපි මං හිතන්නේ අපි හරියට ਵਿਚාරයට ලක් කළේ නැහැ. එය කොහොමද සරල ගීත ගායන ගායිකාවක් විදියට ඒ වගේම ජනප්‍රිය ගායන වේදිකාවක් වගේ මෙහෙම ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායන වේදිකාවක් විදියට මේ මේ ත්‍රිවිධ තලවල මේ වගේ දවන්ත පෞරුෂ කටයුතු කරපු විද්‍ය සම්බන්ධව මම හිතනවා අපි පසුප්‍රිය වීමක් ඇත්තටම අය ලාභාවෙන් පසු හෝ අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා මම හිතන්නේ අයගේ කාලේ තමයි මේවා කරන්න තිබුණේ හිමානන්ද නමුත් අපිට මේ තිබෙන ගැටලුත් එක්ක මේ සමාජ වාතාවරණයත් එක්ක අපේ මේවා යම් ප්‍රමාණයකට මග ඇරලා තියෙනවා නමුත් ඇයට කරන ගෞරවය තමයි ඇයව නැවත කියවලා ඇයගේ පෞරුෂය හඳුනා ගන්න අපිට යම් කිසි විදියක වැඩසටහනක් එහෙම නැත්නම් කාලයක් අවකාශයක් ලැබෙනවා නම් ඉතාම වැදගත් කියන එක. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇත්තටම මේ අපි පහුගිය කාලේ සොදිශ රටා සහ ස්ටුඩියෝස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊළඟ මීටෙන් උත්සාහ කරන්නෙම මේ ලංකාවේ සංගීතයට විශිෂ්ට ගායක ගායිකාවන් ගීපද රචකයන් එහෙම නැත්නම් සංගීත වේදින් කළ මැදිහත් වීම පිළිබඳව කතා කිරීමට ඒ වගේම මේ මැදිහත් වීම පිළිබඳව කතා කිරීමට ඉතින් ඒ කාලීන අවශ්‍යතාවයක් නමුත් අවසනාවකට අපි වුන් පිළිබඳව කතා කරන්න හිතනකොට වුන් අපි අතරින් වෙන්න වෙනවා. මොකද ওই විශිෂ්ට ශිල්ප ශිල්පීන් කවුරුණත් අපි දන්නේ නැහැ කොයි වෙලේ අපි අතරින් නික්මේද කියලා නමුත් මේ පිළිබඳව කතා කිරීමට යම් මාතෘකාවක් කතා කිරීමට යම් දෙයක් කතා කිරීමට තනක් හදාගත යුතුයි. ඒක ගුවන්විදුලි පමණක් නෙමෙයි අනිකුත් මාධ්‍යත් පෙරමුණ ගත යුතුයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ ශාස්ත්‍රාදී අධ්‍යාපන ලබා දෙන්නවු තැන් පාසල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල, විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ මේවා කතා බහට ලක් විය යුතුයි. సౌందර්යය ඉගෙන ගන්න දූ දරුවන් සෞන්දර්ය කලාවන් ඉගෙන ගන්නා වූ විද්‍යාර්ථීන් මේවා පිළිබඳ පරීක්ෂණ කළ යුතු ඔවුන්ට ඒ සඳහා උත්තේජයක් ලබා දිය යුතුයි කියලාත් අපි විශ්වාස කරනවා. අපි ගීතයක් රස විඳුවේ ගීතය ඇත්තටම මේ මේ ඇයට ගීත රචනා කළ පුද්ගලයන් අතර තවත් ප්‍රමුඛ පුද්ගලයෙක් තමයි සෝම්පාර වේලනන්ද මහත්මයා. ඔහු චිත්‍රපට ගීත ගණනාවක් රචනා කළ විශිෂ්ට ගීත රචකයෙක් ලංකාවේ සිනමාවෙහි ඔහු ඔහුගේ නමිනුත් එක් පරිච්ඡේදයක් ලියනවා කියලා මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම අංජලි ගුණතිලක මහත්මියට ගීත ගණනාවක් රචනා කළ ගීත රචකයෙක්. අපි මේ ගීතය ගීතය අහමුවින් පස්සේ අපි උත්සාහ කරනවා අතරම සෝම්පල්ලි ලණන්දයන්ව සම්බන්ධ කරගැනීමට. ඕහෝ පොතක් පිලකලා සලල් සලාවේ ඇලුම් බලන ප්‍රතිමිය සුරලා මුතුසිනා කලසලා නැලද නැලවියේ නිවන් මහද නිලවරලියේ පාට පොදක් තිලකලා නලල් තලාවේ ඇලුම් වලලු පෙපිනිය සුරලා ඕහෝ ඕහෝ හිතක සුවඳ සිතක සිහින සතපන්නේ මල්නුවරේ පෙම්සුවනේ අත පොදක් පිලකලා නලල් තලාවේ කැලුම් වලන පෙතින් අසුරලා මුතුසිනා කලසලා නලවි නලමිනේ නිවන් මහස නිලවරලියේ අපි මේ වැඩසටහන අවසානයේදීම සම්බන්ධ කරගත්තා අතන අපි ලොකු උත්සාහයක් හැදුවා සම්බන්ධ කරගෙන සෝපාල් ලෙලනන්ද මහත්මයා ප්‍රවීණ ගීත රචක අයිබෝන් සෝපාල් ලෙලනන්ද මහත්මයා මම හිතන්නේ ඇන්ජලින් ගුණතිලක පිළිබඳව කතා කිරීමේදී ඔබ පිළිබඳවත් අපි කතා කළ යුතුයි කියන තනක ඔබත් ඉන්න ඇගේ ජීවිතයේ මේ ගීත රචනා පිළිබඳව කතා කිරීම නිසා සිනමාව සහ ඔබ අතර කතා කිරීමේදී ඇත්තටම ඇන්ජලින් ගුණතිලක කියන්නේ අපිට වඩා අපි මේ ගීත ශ්‍රවණය කරපු පුද්ගලින් නෑ පිළිබඳ කතා කරන පුද්ගලින් නමුත් ඇයත් එක්ක වැඩ කරපු නිර්මාණකරණයේ යෙදුණු නිර්මාණ ඇයගේ නිර්මාණ සාකේක් ඔබ ඇන්ජලින් කියන්නේ ලංකාවේ සිනමාවේ ඔබ ඇය තියෙන තැන කොතනද ඇත්තටම සිනමාව පෝෂණය කරන්නට විශේෂයෙන් කර්ණම යුගයේදී ඉතාමත්ම මෙහෙවරක් කළ කාන්තා චරිතයක් තමයි ඇන්ජි කියලා කියන්නේ. ඇන්ජිටගේ විශේෂත්වය තමයි මම දකින්නේ දැන් අපි කතා කරලා වැඩක් නැහැ ගායන කුසලතා ගැන කතා කරලා කිරීම නෙමෙයි මෙතන කරන්න තියෙන්නේ. ඇයට තිබුණා දැරීකගේ කතාහඬ තිබුණා. අහිංසකාවියගේ කතාහඬ තිබුණා. මවකගේ කතාහඬ තිබුණා. පෙම්වතියගේ කතාහඬ තිබුණා. අවශ්‍ය වුණාම මේ පරාජිත පෙම්වතියගේ කතාහඬක් තිබුණා. ඒ වගේ කතානවල සිනමාවේ සියලු නිරයන්ට අවශ්‍ය කතානවල ඇට තිබුණා. මවකේ කතාන. එහෙම තීද්දි නමුත් මම විශේෂයෙන්ම ඒ ඒ කතාන නැති වෙන්නේ නැහැ අපිට රෝඩාක්ටත් දැන්. ඒ ඒ කතානෙන් නියෝජනය කළ චරිත අදටත් අපිට දකින්න ලැබෙනවා. ඒ කතානට අභියෝග කරන්න බෑ. ඒක නැති වෙන්නේ නැහැ. නමුත් එක කතාවක් අපිට ඒ නැති වුණා. ඒ කතාව තමයි ඇයට තිබුණා සෙනමාචාර්ය කැඩුනාම පෞද්ගලිකත්වයේ කියන මහා බැනර යටතේ අභිමානවත් කටහඬක් තිබුණා. අයුක්තියට එරෙහිව සටන් කරන්න. විහඬ වෙන්න, කටහඬ පාවිච්චි නොකර ඉන්න. අවසන් මොහොත දක්වා මේ අභිමානයේවත් කටහඬ තමයි අපිට අද නැති වුනේ. ඒක ආයි ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතෙන් මම හරි දුක් වෙනවා. ඒ ඒ ජී කටහඬ නෙවෙයි, ඇගේ තිබුණු අභිමානවත් පෞද්ගලික කටහඬ අපිට ආය යන්න නොලැබෙන එක ගැන. ඔව් සොබන්ලන්දපත් අපි දන්නවා ඇත්තම අය මේ හරි ඍජු කාන්තා ස්ත්‍රී චරිතයක්. ස්ත්‍රී චරිතය එහෙම අඩුයි. ඇයිගේ අනන්‍යතාව වෙනුවෙන්, ඇයිගේ හඬ වෙනුවෙන් සහ ඒ ගීත වෙනුවෙන් අය පෙනී හිටිය හැම වෙලේම. ඇයිගේ ගීතවලට යම් හානියක් කරන ඒත් අය පෙනී හිටිය. සහ මේ අනන්‍යතාවයන් පිළිබඳ ඇත්තම නේද? එවැනි ස්ත්‍රී චරිත අපිට අඩුයි. ඔව් ඒ ඒ අන්නේ හඬ නැතිවීම ගැන නම් මම මේ හදවතින්ම වැළපෙන ඇත්ත තමයි දෙකම හඬවල් ඉදිරියටත් අවශ්‍ය යෝගයක තමයි කටහඬ නැති වෙන්නේ. ඔව් මොකද මේ කවුරුත් අපි සදාකාලික නැහැ හැමෝම අපිට සමුගන්න සිද්ධ වෙනවා. නමුත් අපිට සතුරු විදිහ හැකි යම් දෙයක් තුනේ තමයි 1926 දී ළමා පිටියෙන් ළමා පිටිය සම්බන්ධ වෙන ගුවන්විදුලියත් එක්ක. ඉන් පස්සේ මේ මෑතක් වනතුරුම ඇයට ගායනා කරන්න හැකියාව තිබෙන කාල සීමාව වනතුරුම ඇය සක්‍රීය වැඩ කටයුතු වල දායකත්ව ලබා දුන්නා. අවසන්දී තරුණ ගායකින් එක්ක පවා ඇය යුග ගීත ගායනා කළා. ඒ කියන්නේ පැරණි යුග ගීත ගායනා කළා. ඒ කියන්නේ ඇයට අවශ්‍යතාවය තිබ්බා අනිත් අයත් එක්ක මේ දැන් සතුට බෙදා ගන්න, රසය බෙදා ගන්න, මේ දැනුම බෙදා ගන්න. ලොකු උනන්දුවකින් පසුන. නමුත් ඔබත් මේ මේකට නයික වෙනවා ඇති අය පිළිබඳව අපි පුන පුනා කියන්නේ ඇයගේ කටහඬ පිළිබඳව සහ ඇයගේ හැකියාව පිළිබඳව නිවැරදි කියවීමක් නම් අපේ මේ පොළොව ඇතුලේ පොළොව තුල සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒක සිනමාවේ කතාවක් පොදු <laughs> පොදු දෙයක්. ඇත්තටම ඒක ඉතාමත් ඛේදවාසිකයක්. නමුත් ඉතින් යම් යම් යම් උත්සාහ හෝ ගත යුතුයි මං හිතන්නේ අඩුම තරම් මේ ගායන වේද පිළිබඳ ඉගෙන ගන්නා වූ ශිල්පිනියන්වත් ඉදිරියට විශ්ව විශේෂ විශ්වවිද්‍යාලවල පවා ඇය පිළිබඳ කොහේ හෝ තැනක උගන්වන්න උත්සාහ ගන්නවා නම් කවුරු හෝ ඒ වඩාත් විජිත වේ කියලා අපි විශ්වාස කරනවා. ඔබට ඔබ විශ්වාස කරන විදිහට සහ ඔබට අපි ඇයිත් එක්ක මතකය අවදි කරන්නකොත් මේක ඉවර කළ කෙලවර කරන්න බැරි දෙයක් බහට පත් වෙන ඔබ වැනි නිර්මාණ කවියෙකුට. හැබැයි ඔබත් ඇයට උත්තේජයක් වුණා. ඇය උත්තේජයක් ලබා දුන්නා සිංහල සිනමාවට. මා අවසන් සටහන තබන්න කියලා ආරාධනා කරන සිංහල සිනමාව ජනගත කිරීමට ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ඇයගෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කෙටි සටහනක් තියන්න. සිතට දුරකථනය සම්දුනා. ඒ සටහන අපි තබුවා. මම හිතන්නේ ඇයගෙන් ලංකාවේ සිනමාවට ලද දායකත්වයේ සහ උත්තේජය කිසිසේත්ම ලොක්කොට තකන්නට බෑ විශිෂ්ට මෙහෙවරක් අය කළා ජනප්‍රිය කලා මාධ්‍ය බවට සිනමාවපත් කිරීම සඳහා නිලියන් බොහෝ ප්‍රමාණයකට ඇය සිය කටහඬ දානය කළා කටහඬ ලබා දුන්නා එයින් ඔවුන් ජනප්‍රියත්වයට පත් වුණා සිංහල ගීත ජනප්‍රියත්වයට පත් වුණා සිංහල සිනමාව ජනප්‍රියත්වයට පත් වුණා ගීත අහන්නට ප්‍රිය අපි සුවයක් රසයක් ලැබුවා ඒ තමයි අපි අද භාග්‍ය ඇන්ජලින් ගුණතිලක නැමැති විශිෂ්ට ශිල්පිනිය වෙනුවෙන් අපේ ගෞරව උපහාරය අපි ගුවන්විදුලි වෙනුවෙන් පෙරනමනවා මොකද ගුවන්විදුලියෙන් උපත ලැබූ ගායන වේදිනියක් ඇය ඉතින් ඒ ගෞරවයේ සාදරය අපි ඇයට මේ වෙලාවේ පුද කරනවා අපි ඊළඟ මේ විතද වෙන් කලේ ඇන්ජලින් ගුණතිලක ආදරණීය ශිල්පිනිය වෙනුවෙන් ඥානසිරි රංචාගොඩ මට නාද සංකලන ලබා දුන්නේ මම හිමානන්ද රාජපක්ෂ. Thank you.